අද අපේ සූත්‍ර ධර්ම ඇසුරෙන් කරන ධර්ම සාකච්ඡාව මේ සූත්‍ර සාකච්ඡාවේදී කතා කරනවා. දැන් අද අපේ කල්යාණ මිත්‍රයෝ යෝජනා කරලා තියෙන්නේ මේ සූත්‍රය. නෝච මේසියා කියන සූත්‍රය. අපි බලමු මේ සූත්‍රයෙන් අපිට කතා බහ කරන්න පුළුවන් කාරණා මොනවද කියලා. එතකොට මේ සූත්‍රයේ තර නිදානය පසුබිම් කතාව බොහොම කෙටියෙන් තමයි දක්වලා තියෙන්නේ. සාවත්‍යං කියලා බොහොම කෙටියෙන් දක්වලා තියෙන්නේ. ඒවන් මේ සුතං එනාදී වශයෙන් බොහොම කෙටියෙන් දක්වලා තියෙනවා. එතකොට සාවත්‍යයන් කිව්වම අපි දන්නවා එයින් අදහස් කරන්නේ සරත් නුවර දෙවුරම් මෙහෙරදී බුදුරජාණන් වහන්සේ අත්ත්‍ජාසය අනුව භික්ෂුන් තමන්ගේ ශ්‍රාවකයන් කැඳවලා කරන ලද දේශනාවක් හැටියට. අත්ත්‍ජාසය කියන්නේ සාමාන්‍ය අජ්ජාසය කියන්නේ අදහස කියන එකයි අපි ඔය අදහස කියලා සිංහල වචනයක් පාවිච්චි කරනවා. තමන්ගේ අදහස, එයාගේ අදහස, මගේ අදහස කියලා. අජ්ජාස කියන වචනයෙන් තමයි අදහස කියන වචනේ එන්නේ. අත්ත්‍ජාතිය කියන්නේ තමන්ගේම අදහස සිය කැමැත්ත අනුව උන්වහන්සේම හිතලා ධර්ම කාරණා දේශනා කරන අවස්ථා තියෙනවා. ඊළඟට පරජ්ජාතිය කියලා සමහර අවස්ථා තියෙනවා අනුන්ගේ අදහස් අනුන්ගේ අදහස් වලට අනුව වෙනත් අයගේ අදහස් වලට අනුව ඉල්ලීම් වලට අනුව දේශනා කරන අවස්ථා තියෙනවා. ඊළඟට උච්චාවසික කියලා තවත් ක්‍රමයකට ධර්මය දේශනා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මොකක් හරි අහුවම් ප්‍රශ්නයක් හරියට අහුවම් එහෙම නැත්නම් යම් කිසි සිද්ධියක් මුල් කරගෙන අට්ටුප්පත්තික නැත්නම් කානුප්පත්තික කියලා අවස්ථානුකූලව කරන දේශනා තියෙනවා ඔය ධර්ම සාහිත්‍යයේ ධර්ම විවරණවල එන කාරණා. ඉතින් කොහොම නමුත් මේ අතකෝ භගවා භික්ඛුව ආමන්තේසි කියන යෙදුම තියෙන තැන්වල එහිදී භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් නමතා ශ්‍රාවකයන් නමතා මෙසේ දේශනා කළා කියලා භගවා භික්ඛු ආමන්තේස කියන හේතුම තියෙනකොට ඒකෙන් අපි අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේම සෝ කැමැත්තෙන් මේ ධර්ම කොටාසය දේශනා කළා කියලා. මාසේ දන්නවා මේ මේ අවස්ථාවල මේ ඇයට මේ ධර්ම කාරණා වැදගත් වෙනවා කියලා යනවා ඒ එහෙම දේශනා කරනවා. ඒතර මේ සූත්‍රයත් එහෙම දේශනා කරපු එක. අපි සූත්‍රයට යමු. ඉස්මින් නොකෝ භික්කවේ සති කිං උපාදාය කිං අබිනිවිච්ඡ එවං දික්ති උප්පජ්ජති. කිසියම් දෘෂ්ටියක් පිළිබඳව පුද්ගලයේ තුල පවතින කිසියම් දැක්මක් නැත්නම් කිසියම් විශ්වාසයක් පිළිගැනීමක් ඇදහිීමක් අදහසක් පිළිබඳවයි මෙතන කියන්නේ. ඒවං දිට්ඨි උප්පජ්ජති. මෙන්න මේ වගේ දෘෂ්ටියක් දැක්ම ඇති වෙනවා. මොනවාගේ දෘෂ්ටියක් දැක්මත් ඒක එතන ඉඳලා විස්තර කරනවා. නොචස්සං නොචමේසියා න භවිස්සාමි නමේ භවිස්සති. දැන් මේ ක්‍රියාපද ටිකකින් මේක දාලා තියෙන්නේ හරි සංක්ෂිප්තව තියෙන්නේ. ඉතින් මේක විස්තර කරන්න ගියාම මේක යට විස්තරයක් තියෙන නිසා අපිට ඒ යටින් තියෙන විස්තරය ඇසුරෙන් මේකේ මේ සංක්ෂිප්ත හකුලුවා දක්වලා තියෙන කොටස දිගහැර ගන්න පුළුවන්කම තියෙනවා. දිගටම යෙදෙනෝ නෝ නෝ න න කියලා. ඒ න න යෙදෙනකොට pāli භාෂාවේ නැත කියන අර්ථය තමයි ඒකෙන් කියවෙන්නේ. නැත කියන අර්ථය. no කියනකොට නැත කියන අර්ථය යෙදෙන. no න දෙක. ඉංග්‍රීසි භාෂාවේ උනත් අපි දන්නවා not යෙදෙන not කියලා යෙදෙන. අන්න ඒ වගේ පාලි භාෂාවෙත් no යෙදෙනවා න කියලා යෙදෙන. ඒකෙන් ඔක්කොම ආර්ය භාෂා නිසා වෙන්නේ එන් වලින් තමයි නැස්ති අර්ථය නිතරම නැත කියන අර්ථය කියවෙන්නේ සිංහලෙත් එහෙමනේ සිංහලෙත් නයන්නේ නැත කියලානේ අපි කියන්නේ නැහැ නැහැ නැත ආදි වශයෙන් එක එතකොට මේ නස්ත්‍යාර්ථය මත පදනම් කරගෙන ඇති වෙන කිසියම් දෘෂ්ටියක් මේ කියන්නේ. මෙතෙන්දී අපි ඔය අස්ත්‍යාර්ථය පිළිබඳ දෘෂ්ටියක් දෙකම ඒ දෙකම ගත්තොත් තමයි මේක වඩා හොඳට තේරෙන්නේ. නමුත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ කවුරු හරි මේ නස්ත්‍යාර්ථ දෘෂ්ටියට ඇවිල්ලා ඉන්නේ ඉන්න ඇති. එතකොට ඒ අර්ථය පදනම් කර ඒක ඒ කාරණේ අරගෙන තමයි මෙතන දේශනා කරලා තියෙන්නේ. නමුත් අපි මේ දෘෂ්ටි දෙකක් තියෙනවා ඇත සහ නැත කියලා. මේ දෙකම එක තැන කතා කරපු අවස්ථාව අපිට දැක ගන්න පුළුවන්. ඇත්ත නැත කියලා. එතකොට මේ නැත කියන දෘෂ්ටිය පදනම් කරගෙනයි මේ කතා කරන්නේ. එතකොට නොචස්සං නමේසියා නබවිස්සති නමේ භවිස්සං භවිස්සති. දැන් ඔතන අතීත අනාගත වගේ කාලත්‍රයට දෙන වචනත් ඉදිලා තියෙනවා. සියා භවිෂ්‍යති වගේ වචන. අතීත කාල වචන තියෙනවා අර අනාගත කාලත් වචන තියෙනවා. ක්‍රියාපද. ක්‍රියාපද. මේ කියන වචනේත් යෙදিলা තියෙනවා. මේ මේ යෙදෙන්නේ මම Taman කියන අර්ථය දෙන්නේ. මට මගේ ආදී අර්ථ දෙන්න මේ යෙදෙනවා. මට කියන අර්ථය ආමා සඳහා කියන අර්ථ දෙන්න මම මේ යෙදෙමි. එතකොට මෙතන නිකන් හරි ගණිත ජීජ ගණිත වගේ. ජීජීය ප්‍රකාශනයක් වගේ. එතකොට යම් පුද්ගලයෙකුට නැත කියන අර්ථයට එනවා මෙහෙම නොවේ. නොවන්නේ නොවන්නේ මේක නැත්තම් මේක වන්නේ නැහැ ආදී වශයෙන්. නැත කියන අර්ථයට එන මොකක් හරි ඇත නැත කියන අර්ථය නැත ඇත නැත කියන අදහසට එන්නේ තවත් දෙයක් පදනම් කරගෙන. ඒකයි මේකේ ප්‍රශ්නේ අහන්නේ කිස්මින්නකෝ සති. කුමක් කියනකොටද මේ සති කියන වචනේ මෙතන යෙදෙන්නේ ඇති කල්හි කියන අර්ථය. සති කියන වචනේ යෙදෙනවා සිහියටත් නමුත් මෙතන දෙන්නේ 100 කියන එකට නෙමෙයි. ඇති කල්හි. කුමක් ඇති කල්හි? කුමන දෙයක් ඇති කල්හි? ඊළඟට කිං උපාදාය. උපාදාය කියන වචනේ අපි දන්නවා. කුමක් එකට පවතින මේ උපාදාය කියන වචනේ උපාදාන කියන අර්ථයෙන් ගන්න හොඳ නැහැ. උපාදාය කියන්නේ නිතරම මේ යම් ධර්මතා ටිකක් එකට පවතිනවා කියන අදහස. විශේෂයෙන්ම ওই පංචස්කන්ධයට ඔබ යෙදෙනවා. එනහට රූප ධර්ම විස්තර කරන තැන්වල ඔබ යෙදෙනවා. උපාදාය කියලා. මෙතෙන්දි පරිවර්තන දීලා තියෙන්නේ අසුරු කොට කියන තේරුම. ඒ පරිවර්තනේ ඉතර හොඳ නැහැ. ඔබට වම් පැත්තේ ලබන පැත්තේ තීරුව පේනවා ඇති මේ බුද්ධ ජයන්ති පරිවර්තන. ඉතින් බුද්ධ ජයන්ති පරිවර්තන කරපු ඇත්තෝ නැත්තන්ට ධර්මයේ පිළිබඳයි කියන බණ භාවනා භාවනා කරලා ගත්ත භාවනාමය ඥානය නොතිබුණු බවට පරිවර්තන හොඳටම සාක්ෂි දරනවා කර කියා ගන්න දෙයක් නැතු වුණාම අටුවාවට ගිහිල්ලා අටුවාවේ තියෙන එක පරිවර්තනයේට වෙනත් වචන වලින් දාලා තියෙනවා. මේ වචනත් සමහර වෙලාවට මේ සංස්කෘත භාෂාවට එන සම්බන්ධ වචන දාපු නිසා බුද්ධ ජයන්ති පරිවර්තනවල සැලකිය යුතු තරම් ධර්මාර්ථය වැහිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා සමාජයට අපිට ඊට වැඩිය ලේසියෙන් ධර්මාර්ථය ඉස්මතු කරගන්න පුළුවන්. පෙළ පාලි කොටස බලපුවා. කොහොමවත් උපාදාය කියන එක මේකේ අසුරු කොට කියලා තමයි පරිවර්තනය කරන්නේ. අසුරු කරනවා කියන එකට වෙනම වචන පාලි භාෂාවේ තියෙනවා. මෙතන අදහස් කරන්නේ ඇසුරු කර කියන අදහස නෙවෙයි. යමක් තියෙනකොට යම් දෙයක් තියෙනකොට සති. ඒ වගේම ඒ දේ එකට ක්‍රියාත්මක එකට පවතිනකොට. දැන් මේ මේ කියන්නේ යන්නේ පංචස්කන්ධය ගැන. පංචස්කන්ධය කියලා දෙයක් තියෙනකොට මේ පංචස්කන්ධේ තනි තනිවම නෙවෙයි නිතියේ. අපි ස්කන්ධ පහක් ගැන කතා කරුවට ඒවා එකට එකට තියෙන. වෙන වෙනම ගන්න බෑ එකක්වත්. මේ උපාදාය ලක්ෂණය කියන්නේ ඔන්න ඕක. දැන් ඔබට මතකයි රූප ධර්ම විස්තර කරනකොට බුදුචන්නාන්ත මේ උපාදාය කියන වචනේ පාවිච්චි කරනවා. චත්තාරෝ ච මහා භූතා චතුන්නං ච මහා භූතානං උපාදාය රූපං කියයි. ඒ කියන්නේ පඨවි ආපෝ ආයෝ තේජෝ මේ තමයි චත්තාරෝ මහා භූතා සතර මහා භෞතික. භෞතිකයේ සතර ආකාරය තමයි. හැබැයි මේ සතර ආකාරය වෙන වෙනම ගන්න බෑ කොයි වෙලාවක. ඒවා පවතින්නේ උපාදාය. එකිනෙකා හා එකිනෙකට බැඳිලා එකිනෙක තුල ඇතුළත් වෙලා තියෙනවා. එකක් අනික තුල ඒක අනික තුල අන්තර්ගතයි. ඇතුළත් වෙදී එකිනෙක හා බැඳිලා තියෙන. ඇසෙම්බල් වෙලා තියෙන්නේ. එහෙම කෑලි ගලවන්න බෑ දැන් ඇසෙම්බල් වෙලා තියෙන තනන්. ඇසෙම්බල් කියන වචනේ අපි ඔළුවට ගත්තම අපිට ඒක තේරෙනවා කෑලි අමුණලයි තියෙන්නේ ගලවන්න පුළුවන් කියලා. ඒ නිසා ඇසෙම්බල් කියන වචනේ ලැපෙන්නේ නැහැ. නමුත් මේවා මේ එකට ක්‍රියාත්මක වෙන ධර්මතා හැබැයි වෙන් කරලා ගන්න බෑ කොයි වෙලාවක. පංච පංච උපාදානස්කන්ධයත් එහෙමයි. මේවා උපාදාය ධර්මතාය කියන එකට පවතන. එතකොට යමක් ඇතිකල් යමක් එකට පවතින කල්හි ඊළඟට යෙදෙන වචනේ අබිනිවිෂ්ඨ කියන වචනේ. අබිනිවිෂති කියන නිවිෂති කියන්නේ යම් ආකාරයකට මනසින් දැස ගන්නවා කියන අදහස. හිතින් තදින් දැස ගන්නවා කියන අදහස. අබිනිවිෂ අබිනිවිෂ කියනකොට ඒ එතන තියෙන්නේ අනවබෝධයෙන් යමකට බැස ගැනීමක් කියන අර්ථය. අවිද්‍යාත්මක පදනමකින් යම් කිසි දෙයකට මනසින් තදින් දැස ගැනීම කියන අර්ථය අබිනිවිෂකය. එතකොට කුමක් ඇති කල්හි කුමක් එකට ක්‍රියාත්මක වන කල්හි කුමකට තදින් දැසගත්තමද මෙවැනි දික්තියක් උපදින. එතකොට මේ දික්තිය දැනට තියෙනවා. ඒ දෘෂ්ටිය තමයි යටින් ප්‍රකාශ කරන්නේ. නොචස්සං නොචමේසියා භවිෂ්‍යති නමේ භවිෂ්‍යතිති කියන උන්වයේ දෘෂ්ටිය. එහෙම දෘෂ්ටියක් තියෙනවා. නස්ත්‍යාර්ථ දෘෂ්ටියක්. ඒක ඉතින් සාමාන්‍යයෙන් අර ඇත කියන දෘෂ්ටියටම හා සමානයි. නැත කියන්නේ. ඕක හටගන්න කෙසේ සමහර විට මේ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියට කැඳවපු ශ්‍රාවකයෝ ටික මේ සිද්ධියේදී මේ අවස්ථාවේදී මේ නිදානයේදී තමන් ඉදිරියට කැඳවපු ශ්‍රාවකයෝ ටික ඔන්න ඔය කියන දෘෂ්ටිය සහිතය විය හැකියි. නස්ත්‍යාර්ථ දෘෂ්ටිය. ඉතින් නැත වන්නේත් නැත ආදී වශයෙන් මේ දෘෂ්ටියට එන්නේ කොමක් තියෙනකොටද? කුමක් ඒකට ක්‍රියාත්මක වෙනකොට කුමකට වැටගත්තාද කියලා ප්‍රශ්නයක් හැටියට අහනවා මේ පිරිසින්. දැන් මේක එක්තරා විදිහකට අර පටිපුච්චා ව්‍යාකරණ ක්‍රමය අහලා අනිත් එක්කෙනාගේ අදහස අහලා සාකච්ඡාවට එළඹෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ අහුවට මෙතන ඉදිරියේ ඉන්න ශ්‍රාවකයෝ ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී බොහෝ වෙලාවට භගවන් මූලක අනුබන්තේ ධම්මා භගවන් එක්තික භගවතෝ සුත්තා බික්ඛෝ ඉමං ධම්මවරියයන් ධාරිසන්තේති කියලා ඔහොම පාඩයක් අපේ ඉදිරිය තියෙනවා. ඒක තමයි මෙතන කෙටි කරලා තියලා තියෙන්නේ. පෙය්‍යාලමින් කෙටි කරලා තියෙන්නේ. මේ හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනයි පවතින්නේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය මුල් කරගෙනයි පවතින්නේ මේ ධර්මතා. භගවන් මූලකානෝ බන්තේ ධම්මා භගවන් නිත්තික. භාගතුන් වහන්සේ මුල් කරගෙනයි වහන්සේගේ අවබෝධය මුල් කරගෙනයි මේ කාරණා පවතින්නේ. ඒ නිසා භගවතෝ සුත්තා භාගතුන් වහන්සේගෙන් මහලා අපි ඒක අතර තියාගන්නම් එහෙම හොඳයි කියලා පෙරලා උත්තරයක් දෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අර සමන්නාංශ ඉදිරිපත් කරපු කාරණේ විස්තර කරනවා. රූපේකෝ භික්ඛවේ සති. රූපං උපාදාය රූපං අබිනේස්සේවන් දික්ඛි උප්පජ්ජති. අර කියපු දෘෂ්ටිය අර නැත නැස්ත්‍යාර්ථ දෘෂ්ටිය නැත කියන අර්ථයේ ගන්නේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ එතන පහම කියනවා. ඒවා හුඟක් වෙලාවට තේයාලම් වලින් කෙටි කරලා තියෙන වේදනාය සති සංඥාය සති සංකාරයේසු සති විඥානයේ සති කියලා. මේ කියන ස්කන්ධ පංචකය ඇති කල්හි. ඒ වගේම උපාදාය. ඒවා එකට ක්‍රියාත්මක වෙනකොට. ඒ වගේම අබිනිවෙස්ස. ඒවට තණ්හා මාන දිට්ඨි වශයෙන් දැස ගැනීම නිසා. ඔන්න ඔය මෙහෙම දෙයක් නැහැ හෝ අනාගතේ නැහැ හෝ යනාදී වශයෙන් නැස්ත්‍යාර්ථයෙන් මේක ගන්න. ඊළඟට බුදුජාණන් වහන්සේ තවදුරටත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. සංකීම් මඤ්ඤත බික්කවේ අපින රූපං නිච්ඡං වා අනිච්ඡං වා අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම පිළිබඳව මේ ප්‍රශ්නේ අහනවා. අනිත් ඒවා කෙටි කරලා තියෙන්නේ. නමුත් පළවෙනි එකේ විස්තරය තියෙනවා. වික්කවේ ශ්‍රාවකෙයිනි තං මෙම කරුණෙහිලා කිං මඤ්ඤත මොකද්ද උඹලාට හිතෙන්නේ කියන්නේ හිතෙන්නේ මොනවාද රූපං නිච්ඡං වා අනිච්ඡං වාති රූපය නිට්ටයද අනිත්‍යද ඉතින් අත්දැකීමෙන්ම දෙන උත්තරේ තමයි යට තියෙන අනිච්ඡම් බන්තේ කියලා කාට තේරෙන්නේ. අනිත්‍යම් කියන්නේ අපි දන්නවා අනපේක්ෂිත වෙනස් වීම කියන එක. ඒක එක්තරා භෞවිතාවයක්, possibility එකක්. ඒක පටිච්ච සමුප්පන්න ස්වභාවයක්. යම් වෙනස් වීමකට හේතු වන වෙනස් වීමකට අදාළ හේතු ඊටුනද ඒ හේතු වලට සාපේක්ෂව නැත්නම් අනුරූපව ඕනෑම ධර්මතාවක් වෙනස් වෙනවා. ඒකට වෙලාවක් නැහැ, ඒකට ප්‍රමාණයක් නැහැ, ඒකට පූර්ව ආකෘතියක් නැහැ, පෙර කියවීමක් නැහැ, පුරෝකතනයක් නැහැ. ඒ කිසිවක් නැතුව සිද්ධ වෙන වෙනස් වීමට අපි අනිශ්චිතාව කියලා කියනවා. ඒ නිසා අපි ඒක හඳුන්වන්නේ අනපේක්ෂිත වෙනස් වීම. මේ අනපේක්ෂිත වෙනස් වීම ඕනෑම වෙලාවක ඕනෑම ආකාරයකින් ඕනෑම දෙයකට කවර දෙයකට වුණත් කවර ආකාරයකින් වුණත් කොමන වෙලාවක වුණත් කොමන පරිමාණයකින් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔය පහටත් ඒ සීමාව පහත් ඒ ඒ ධර්මතාවට යටත් මොන ධර්මතාවට අනිච්ච ධර්මතාව. රූපයයි වේදනාවයි සංඥාවයි සංකාරයයි විඥානයයි. මොකද මේ පහ ගන්න මේක තමයි සත්‍යයක්. කියලා අපි ගන්නෙ ඔය පහ තමයි. ඔය පහ එකට උපාදාය වෙලා තියෙනකොට එකට ක්‍රියාත්මක වෙනකොට ඉති සත්‍යය කියලා ගන්නවා මම කියලා මම කෙනෙක් ඉන්නවා කියලා එහෙම විවහාර කරන්න අපි පටන් ගන්න. විතරක් නෙමෙයි මොකද වෙන්නේ මෙන්න මේකට අබිනිවිස්ස කියන වචනේ තමයි මෙතන අපිට හුඟක් වැදගත් වෙන වචනේ සති උපාදාය කියන වචන දෙක ඉතින් කියන්නේ ස්වභාවය. සති කියන්නේ ඇතිකල්ලි කියන එකයි. ඇතිකල්ලි කියන්නේ අපේ ඉන්ද්‍රිය ගෝචර වෙන අවස්ථාව. සති කියන්නේ නිතරම. ඇත ඇත කිව්වම ඉන්ද්‍රිය ගෝචර වෙන අවස්ථාව. ඒ වගේම ඒවා එකට ක්‍රියාත්මක වෙන අවස්ථාව උපාදාය කියන්නේ. ඒ ධර්මතා එකට ක්‍රියාත්මක වීම කියන එකයි. එහෙම වෙලාවක තමයි මේ අබිනිවෙච්ඡ අබිනිවේෂය සිද්ධ වෙන්නේ. තණ්හාමාන දිට්ඨි වශයෙන් ඒකට දැක ගන්න. මොකද හේතුව ඒක විඳිනවනේ. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයම අපි ඉන්ද්‍රිය ගෝචර වුණාන් පස්සේ විඳිනවා. ඒ විඳීමත් එක්ක තමයි විඳීමේ ස්වરૂපය අනුව මේක සුඛනම් දුක්ඛනම් අනිවාර්යයෙන්ම ඒ ලක්ෂණ දෙකෙන් එකක එකක් ඕනම එකක් සුඛ වුණත් දුක්ඛ වුණත් ඒකට වැස ගැනීමකට ඒක ලොකු මාර්ගයක් වෙනවා සුඛ ස්වභාවය දුක්ඛ ස්වභාවය තුලින් තමයි මේ වැස ගැනීම තණ්හා මාන දිට්ඨි වශයෙන් වැස ගැනීම සිද්ධ වෙන්නේ නැත්තම් ඔය වේදනා කියන චෛතසිකේ නැත්තම් ඔය මොකක්වත් වෙන්නේ නැහැ ඉඳීමක් නැත්තම් ඉතින් ඉඳීමත් එක්ක තමයි මේ අබිනිවේෂය සිද්ධ වෙන්නේ වැස ගැනීම තදින්ග්‍රහණය උපාදාන කියලා සමහර වෙලාවට තණ්හා උපාදාන අබිනිවේෂ වගේ වචන අපේ ධර්මයේ දීලා තියෙනවා. ඒකයි ඉතින් රූපේකෝ සති වෙන වෙනම දක්වන. වේදනාය සති, සංඥාය සති, සංකාරයේ සති, විඥානයේ සති කියලා. මේ ඇති කාලේ ඉතින් රූපයක් තියෙනකොට තමයි ඒක මේ මේ හේතු නිසා මට මේවා වෙනත් තැන්වල විස්තර කරන තැන්වල අටුවාව කර්මයක් සම්බන්ධ කරගෙන තියෙනවා. පූර්ව කර්මයක් නිසා මට මේ පංචස්කන්ධය ලැබුණා කියලා. කර්මයක් නොවුනනම් නොවුනනම් නොච මේ සිය. මෙහෙම එකක් නොවුනනම් නොවන්නේ නම් නොවේ නම් මේක වෙන්නේ නැහැ කියලා. ඉතින් මොකක් හරි මේ නැස්ත්‍යාර්ථයෙන් ගන්න ස්වභාවය මේ කියන්නේ. අස්ත්‍යාර්ථයෙන් නැස්ත්‍යාර්ථයෙන් ගන්නවට වඩා බුදුදහමේ තියෙන්නේ පටිච්ච සමුප්පන්න විදිහට ගැනීමයි තියෙන්නේ. කොහොම වුණත් අපි මේ පංචස්කන්ධයේ උබ්බන්තේ හොයන්නේ නැහැ. මොකක් නිසා මට මේක හම්බ වුණාද කියලා. හුඟක් අය ඕක කර්මයක් සම්බන්ධ කරගෙන ඒක අටුවාවෙන් කරපු වැරද්දක්. ඕක ඉතින් අපේ දේශනාවලටත් කියනවා හුඟක් අය. පූර්ව කර්ම නිසා මේක හම්බ වුනේ කියලා. ඊට පස්සේ හොයනවා මේක හම්බ වෙන කර්ම මොනවද කියලා. තව සංස්කාරයක් පටලවා ගන්න යනවා ඒක. ඒකයි ඒකේ තියෙන ලොකු වැරද්ද දෝෂේ. පූර්ව කර්මයක් නිසා පංචස්කන්ධය හම්බ වුණා කියන ප්‍රකාශනයේ දෝෂේ ඒකයි. ඒක වෙන්න පුළුවන්. ඉතින් මොකක් හරි ඒක නමුත් මේක ඒක ගන්න නැහැ. ඒක සාකච්ඡාවට ගන්න නැහැ. කර්මයක් නිසා හරි, කාගේ කර්මයක් නිසා හරි ඒක වෙන්න පුළුවන්. බොහෝ විට ඉතින් ස්ත්‍රී පුරුෂයන් දෙදෙනෙකුගේ කර්මයක් නිසා නෙමෙයි. පංචස්කන්ධයේ මූලය මූල කොටස ඕනම සත්‍යයකට ලැබෙන්නේ. බොහෝ විට එහෙමයිනේ අපි සාමාන්‍යයෙන් අණ්ඩජ ජලාබුජ කියන මත්තමෙන් උපදින සතුන් ගත්තොත් එහෙම රූප ස්කන්ධය හැදෙන්න මූලික කර්මය වෙන්නේ සත්‍යයන්ගේ සංසර්ගය. ඒකනේ එහෙම එකක් නැත්නම් පංචස්කන්ධයක් හැදෙන්නේ අපිට සංසේදජ උපපාතික සත්‍යයන් ගැන ওই කතාව අපිට හරියටම කියන්න අමාරුයි. නමුත් ඒගොල්ලන්ගේ රූපකායක් තියෙනවා. රූපකායක් නැතුව රූප කොටසක් නැතුව සත්‍යයක් වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ රූප කොටස ඒගොල්ලන්ට ලැබුණේ කොහොමද කියන එක පිළිබඳව අපිට කියන්න අමාරුයි. නමුත් අපිට නම් අපේ රූප කොටස ලැබෙන්නේ අනිවාර්යයෙන්ම මෞපිය සත්‍යයන්ගේ සංසර්ගය නිසා බව ඉතාම පැහැදිලියි. ඒක වෙන්නේ නැත්නම් කොයිම වෙලාවකවත් ඊළඟ සත්‍යය බිහිවීමේ අවස්ථාවක් එන්නෙම නැහැ. මොකද ඒක සිද්ධ වෙන්නේ මව කුසේදී. මව කුසේ සිද්ධ වෙන්න නම් එසේ පුරුෂ රූප කොටස් මව කුසේදී හමු වෙනවා. මේක දහමෙත් තියෙනවා, විද්‍යාවෙත් තියෙනවා. ඒ දහමයි විද්‍යාවයි පැත්තකට කරලා සාමාන්‍ය ඥානයේ තියෙන මිනිස්සුන්ට තේරෙන. මේක වෙන්නේ මේකෙන් කියලා. ඉතින් ඒ වගේ හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ඔය අතරේ කර්මය සම්බන්ධ කරගෙන තියෙනවා. ආවල් කර්මයේ කර්මයේ නිසයි පංචස්කන්ධය හම්බුනේ. ඉතින් කර්මය කිව්වම ඔය ඔය කර්මය තමයි ප්‍රධාන වෙන්නේ. මම නම් දකින්නේ. ඔය කර්මය තමයි. ඉතින් ඔය කර්මය තුලින් නාම රූප හැදෙනවානේ. මුලින්ම. ඉතින් ඒ නාම රූප වලට වෙනත් කෙනෙකුගේ කර්ම ශක්තියක් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම ඇත්ත වශයෙන්ම නිවන් මාර්ගයේදී අදාළම නැහැ. නිර්වාණ මාර්ගය පටන් ගන්නේ අතීත කර්ම වලින් නෙවෙයි. වර්තමාන පංචස්කන්ධයෙන් පටන් ගන්නේ. මේ දැන් තියෙන පංචස්කන්ධයෙන් පටන් ගන්න. මේ පංචස්කන්ධය අපි කොහොම තේරුම් අරගෙන මේක කොයි විදියට භාවිතා කිරීමෙන් මේකත් එක්ක කටයුතු කරන ආකාරය අනුවනේ දුක කියන එක තීන්දුවෙන් ඒක නිසා වර්තමාණයෙන් පටන් ගන්න වැඩක් මිසක බුදුදහම මේ අතීත දෙයක් අල්ලගෙන මේකට කතා කරන්නේ නැහැ ඇත්තට. නමුත් මේ න ඇති නැති දෘෂ්ටියට මේ අතීත යමක් අල්ලගන්න. අතීතේ මෙහෙම නොවුනනම් මට අද මෙහෙම වෙන්නේ නැහැ. මට මේ පංචස්කන්ධයක් ලැබුණේ මේ අතීතය මෙන්න මෙහෙම මෙහෙම දෙයක් නිසායි. වෙනත් සූත්‍රවල සමහර වෙලාවට ඒ ඒ ඒ ලක්ෂණය තියෙනවා. කර්මය සම්බන්ධ කරගත් ස්වභාවයම පැහැදිලිවම තියෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී වර්තමාන දෙයක් අපිට උගන්වන්නේ වර්තමාන පංචස්කන්ධය ගැන මේ විදිහට අහනවා නිත්‍යද අනිත්‍යද ඉතින් අපේ අත්දැකීමම අනිච්ඡං කියන එකනේ ඊළඟට බුදුරජාන් වහන්සේ ඒක තවදුරටත් විස්තර කරනවා යං පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. මෙතන අනිච්ඡං කියන වචනේ විපරිණාම ධම්ම කියන වචනේ දෙකම යෙදিলা තියෙනවා. මොකද හේතුව දෙක දෙකක් නිසා. අනිච්ච කියන එක දැන් අපි කතා කරා අනපේක්ෂිත වෙනස් වීම. විපරිණාමය තුල තියෙන්නේ උපකල්පනය කරගත හැකි අපේක්ෂිත වෙනස් වීම. ඒක අපිට කියන්න පුළුවන් විපරිණාමය කියවම ඒකේ මෙන්න මෙහෙම මෙහෙම මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ කියලා. එහෙම දේවල් ලෝකේ තියෙනවා. සබා දහම තුල තියෙනවා. මේකට පස්සේ සිද්ධ වෙන්නේ මේක. මුලින් බීජය ඊට පස්සේ අංකුරය ඊට පස්සේ පැලය ඊට පස්සේ ගහ මල් යෙදි ඇට ඔහම යනවා. කිසියම් විපරිණාමයක් පේන්න තියෙනවා. කිසියම් රටාවකට වෙනස් වීගෙන යන ස්වභාවයක් තියෙන. ඒකට විපරිණාම කියනවා. ඉතින් පංචස්කන්ධයේ ඔය ලක්ෂණේ තියෙනවා. අනිත්‍ය ලක්ෂණයත් අපිට අත්දකින්න පුළුවන් පංචස්කන්ධේ විපරිණාම ලක්ෂණයක් දකින්න පුළුවන්. ඊළඟට දුක්ඛ ලක්ෂණයක් දකින්න පුළුවන්. මේ අනිත්‍යතාවය නිසා විපරිණාමයතාවය නිසා දුක්ඛ ස්වභාවයේ කිසියම් ආකාරයක දුෂ්කර තත්වයක් පැන නගිනවා අපිට ඒක දකින්න පුළුවන්. අත්දකින්න පුළුවන්. ඉතින් ඒකයි ඒ ටිකත් එකතු කරලා කියන්නේ. යම් පන අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්මං අපිනෝකෝසං උපාදා අනුපාදාය. එවන් ditthi uppajjeyi. මෙන්න මෙහෙම දෙයක් නැත්තම් මෙන්න මෙහෙම දෙයක් එකට ක්‍රියාත්මක වීමක් නොවේ නම් එතන අනුපාදාය කියන වචනේ අර උපාදාය කියන වචනේ සම්බන්ධ කරලා ඇසුරු නොකර නොකොට කියලායි පරිවර්තනය කරලා තියෙන්නේ. නමුත් අපි ඒක ගන්නෙ උපාදාය කියන්නේ ඒකට ක්‍රියාත්මක වීම ස්කන්ධ පංචකය. අනිත් පැත්තට ඒකට ක්‍රියාත්මක නොවීම. එහෙම ඒකට ක්‍රියාත්මක වීමක් නැත්නම් අපිට මේ ලක්ෂණය දකින්න පුළුවන්. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, විපරිණාම ලක්ෂණය දකින්න බෑ. ඒකට ක්‍රියාත්මක වීම නිසා තමයි මේ ලක්ෂණය දකින්න ලැබෙන්නේ. ඒ නිසා අන්න ඒ ධර්මතාවයකට ක්‍රියාත්මක වෙනකොට ඒකට බැස ගැනීම නිසා තමයි මේ ditthi uppajjayi ඒවන් ditthi uppajjayi මේ දෘෂ්ටිය හටගන්නේ මේක ආවල් එකෙන් పూర్ව කර්මයකින් හටගත්තා හටගෙන පවතිනවා ඒක නැත්තම් නැහැ කියලා නොචස්තං නොච මේසියා නබරිස්සති මේ භවිෂ්‍යතිති. මතුවටත් මේක නැහැ, දැනුත් නැහැ. වන්නේ නැහැ. මතුවටත් මේක වෙනවා ආදි වශයෙන් කියලා. නමුත් එතකොට දැන් මේ පංචස්කන්ධය කොහොමදක් තියෙනවා? ඒක ගන්න අපි හේතුඵල ධර්මානුකූලව ගන්න. මේ හේතුව නිසා මේක කියලා. ඔය විදිහට. ඊළඟට ඔය ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ ඔය ප්‍රශ්නේ අහපුවාම මෙහෙම අනිත්‍ය වූද විපරිණාමයට පත්වන්නා වූද ඒ ඒවා අපිට අත්දකින්න පුළුවන් කාරණා තාර්කික කාරණා එහෙම නෙවෙයි ප්‍රත්‍යක්ෂ කාරණා අනිත්‍යතාවය විපරිණාමතාවය සහ ඒසුරෙන් ඇති වෙන දුක්ඛතාවය ඉතින් ඒ ටික තියෙනකොට ඒ ටික අත්දකිනකොටත් විඳිනකොට තමයි මේ ස්කන්ධ පංචකය පිළිබඳ යම් ආකාරයක අබිනිවේෂණය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අබිනිවේෂණය නිසා තමයි ওই වගේ දෘෂ්ටියකට එන්නේ. එහෙම නේද? ඒ වගේ ස්වභාවයක් නිසා නේද? ඒක ඒක නැත්තම් එහෙම වන්නේ වෙන්නේ නෑ නේද කියලා අහන. පිළිතුරත් ඔව් එහෙම නැත්තම් ඒක වෙන්නේ නෑ කියන එක. නෝයේ සම්බන්ධ. ඊළඟට මේ ස්කන්ධ පංචකයට අදාළව වේදනා සංඥා සංකාර විඥාන රූප වගේම යම් පිටන් දිත්තං සුතම්මතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා සම්පිනිච්ඡං වා අනිච්ඡං වා බුදුජානනාසයano මේ පංචස්කන්ධය විතරක් නෙවෙයි පංචස්කන්ධයේ ඇසුරු කරගෙනම සිද්ධවන්නා වූ තවත් යම්කිසි ධර්මතා ටිකක් තියෙනවා දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුචරිතං මනසාදි. දිත්තං කියන්නේ දැකීමක් කියලා දෙයක් වෙනවා. ඒක වෙන්නේ පංචස්කන්ධය අසුරු කරගෙන තමයි. දකිනවා කියන එකට අපිට විස්තර කරන්න ඕනේ නැහැ නේද? ඒක අත්දැකීමේ තියෙන. මොනවද දකිනවා කියන්නේ? වර්ණය යමක තියෙන වර්ණය, දිග පළල උස මහත ගැඹුර, ඒකේ රටාව, සෙල වෙන නිශ්චල බව වගේ දේවල් අපිට දැක ගන්න පුළුවන්. ඒක. ඊළඟට සුතං. ශබ්ද කියන ඒවා අපිට ඇහෙනවා. මොතං. ගන්ධ රස පහස කියන දේවල් අපි විඳිනවා. විඳින්න පුළුවන් අපි. ඒක අපේ අත්දැකීම. චිත්ත සුතමත කියන අත්දැකීම. විඤ්ඤාත ඒත් එහෙමයි. වැටෙනවා කියන එක. වැටහීම. වැටහීම කියලා දෙයක් තියෙනවා. ඊළඟට ඒ ditthසුතමත විඤ්ඤාත නිසා පත්තංග වෙනවා. අපි පත් වෙන තත්ත්වෙනුත් තියෙනවා. මොන වගේ තත්ත්වයන්ටද අපිපත් වෙන්නේ? සමායට ditthසුතමත විඤ්ඤාත නිසා අපි දුකටපත් වෙනවා. නැත්තම් අපි සැපයටපත් වෙනවා. යම් යම් තත්ත්වයන්ටපත් වෙනවා අපි. පත්තං කියන්නේ ඒක. ඊළඟට පරිේශිතං මේ දැකීම ඇසීම විඳීම වැටහීම නිසා යම් යම් තත්ත්වයන්ටපත් වුණාම පරිේෂණ කරන්න පටන් ගන්නවා. දැන් සුඛ තත්ත්වයටපත් වුණොත් කරන පරිේෂණය මොකද්ද? තවදුරටත් මේ සුඛ තත්ත්වයේ සැප තත්ත්වය කොහොමද ඇති කරගන්නේ? කොහොමද වැඩි කරගන්නේ? ඔයගේ පරිේෂණ තමයි කරන්න පටන් ගන්න. දුක්ඛ තත්ත්වයටපත් වුණොත් කොහොමද මේක ගෙවාගන්නේ? කොහොමද මේකෙන් මත්තට ඇති නොවෙන්න බේරිලා ඉන්නේ යනාදි වශයෙන් කරන පරිේශන තමයි එතනින් පටන් ගන්නේ. පත්තන් අනුව පරිේශනය පරිේශිතම් වෙනවා. පත්ත නානුව පරිේශනා වෙනවා. යම් කිසි තත්ත්වයකටපත් වුණාම ඒ තත්ත්වය අනුව පරිේශණය පටන් ගන්නවා. ඒ පරිේශණයට අනුව අනුවිචරිතම් මනස මනසත් මෙහෙවන්න පටන් ගන්නවා. මනසා අනුවිචරිතම්. මනසේ මෙහෙවීමත් තිබෙනවා. මනස යෙදවීම තිබෙනවා. මනසානුචරිත. ඒතර ඔහොම ටිකක් තියෙන දැකීමක්, ඇසීමක්, විඳීමක්, වැටහීමක් තියෙනවා. ඒ අනුව අපිපත් වෙන තත්ත්වයන් තියෙනවා. ප්‍රත්‍යක්ෂ තත්ත්වයන් තියෙනවා. ඒ අනුව කරනු ලබන පරිේෂණ තියෙනවා. ඒ පරිේෂණ වලට අනුව මනස හැසිරෙමුකුත් තියෙනවා. සම්පෙනිච්ඡන්වා අනිච්ඡන්වා. ඔය කියන දේවල් නිත්‍යද අනිත්‍යද කියලා බුදුරජාණන් වහන්සේ ඒකත් අපි දන්නවා අත්දැකීමෙන්ම අනිත්‍යයි කියලා. ඊට පස්සේ යම් පණිච්ඡං තන් දුක්ඛං වා සුඛං වා ඥානිච්ච ස්වභාවයේ සුඛද දුකද ඒක දුක්ඛ වෙනස් වෙනකොට ඉතින් වෙනස් වීම සම්බන්ධයෙන් අසුතව පුතුජන උත්තරේ මේ යමක් නිට්ටයද ඒ දුකයි කියන්නේ ආර්යයන්ගේ උත්තරයක් නෙමෙයි ඒක අසුතව පුතුජනගේ උත්තරේ මේ දෙන්නේ විතරම යමක් අනිත්‍ය වුණාට ආර්යයන්ට ඒක දුකක් නෑ ආර්යයන්ට ඒක අනිත්‍ය දුකක් හැටියට නෙමෙයි ආර්ය මට්ටමේදී තියෙන්නේ අනිත්‍යතාවයේ ධර්මතාවක් හැටියට නමුත් මේ උත්තරේ යමක් අනිත්‍යද ඒක දුකද සැපද කියලා අහනකොට ඒ ඒ දුකද සැපද කියන ප්‍රශ්නේ ඉන්නේ පුතු ජනමනසට ඉතින් ඒක දුකයි කියලා උත්තරේ දෙන්නේ ඒකෙන් ඔක අනිත් පැත්තෙන් සුඛයි කියලා උත්තරේ දෙන අවස්ථාවල් තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට යම් පාන අනිච්චන් දුක්ඛම විපරිණාම ධම්මං අසනතං අනුපාදායවන් දිට්ඨි උපජ්ජේය නොචස්ස නොච මේසියා නොබයිස්සති නමෙන් බයිස්සති නොහේතම් බන් ඉතින් එහෙම එකක් නැත්තම් එහෙම දෘෂ්ටියක තේනවද එහෙම මේවා දැකලා අහලා ඉඳලා වටහාගෙන පරිේෂණ කරලා යම් යම් තත්ත්වයන්ටපත් වෙලා තමයි ඔය අබිනිවේෂණය කරන්නේ. මෙතන හුඟක් මේ අබිනිවේෂ කියන වචනේ අපි තේරුම් කරගන්න ඕන. මේවට දැස ගන්න. එහෙන් දැසගත්තම තමයි ඔය දෘෂ්ටියක් එන්නේ. ඉතින් දැස ගැනීමක් නැත්නම් දෘෂ්ටියක් තියනවාද කියලා මේ අහන්නේ. නැහැ. ඊළඟට මේ සූත්‍රයේ අවසානයේ කතා කරන යතෝකෝ බික්ඛු ආරිය ශාවකෝ මේසු චසු සානේසු සංකා පහිනා හෝති දුක්ඛස්සේති සංකා පහිනා හෝති දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය පිස්ස සංකාපහිනා හෝති අයං උච්චති වික්ඛවේ ආර්ය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියලයි දේශනාව අවසන් වෙන්නේ ඉතින් ওই විදිහට මේ 6 6 සැක මේසු චසුතානේසු කාංකා පහිනා හෝති මොකද්ද මේ 6 කිව්වේ මුල් පහ ස්කන්ධ පංචකය 6 වෙනි එක මොකද්ද ඒ පහම ඇසුරෙන් ඇති වෙන මේ ditth සුතමත විඤ්ඤාත පත්ත පරියේසිත අනුයිකරිත මනසා කියන ටික එකක් විදියට ගන්න. අර පහ ඇසුරින් සිද්ධ වෙන දේ. ඒකත් ස්වභාවික දෙයක්. අර ස්කන්ධ පංචකයත් ස්වභාවික දෙයක්. ස්කන්ධ පංචකය උපාදාය වෙලා තියෙනකොට ඒකට ක්‍රියාත්මක වෙනකොට සිද්ධ වෙන මේ දැකීම, ඇසීම, විඳීම, වැටහීම යම් යම් තත්ත්වයන්ටපත් වීම ඒ ඔස්සේ පරිේෂණ කිරීම, සොයා යාම සහ මනස ඒ සඳහා මෙහෙවේ. මෙහෙය වනවා කියලා අර උද්දලාර්ථයෙන් නෙවෙයි අපි මෙතන ගන්නෙ. මෙහෙය වෙනවා කියලා. මෙහෙය වීම කියලා ඒක අපේ සිංහල වචනේ ගන්න ටිකක් අමාරුයි. සොයන්ව මනස මෙහෙය වෙනවා. මෙහෙය වනවා කියනවට වඩා මෙහෙය වෙනවා කියන අර්ථය තමයි හරි. එතකොට ඔන්න ඔය ටික ස්කන්ධ පංචකයත් ස්කන්ධ පංචකයකට ක්‍රියාත්මක වීම නිසා සිද්ධ වෙන ඔය දැකීම ඇසීම විඳීම වැටහීම යම් යම් තත්ත්වයන්ටපත් වීම ඒ ඔස්සේ සොයා යාම ඒ ඔස්සේ මනස මෙහෙවීම කියන මේ කාරණය කියන මේ හය මේසු චසුතානේසු සංකා පහිනා හොත් එතකොට මේ මේකේ ඔය එතනට කියන වගේ දැක ගැනීමකට යන්නේ නැතුව මේවා පිළිබඳව තියෙන හැක දුරු වෙනවා. කාංකා පහිනා හොත්. මේ ස්කන්ධ පංචකය පිළිබඳ අපිට හැකයක් නැහැ නේද? වර්තමානයේ අපි අත්දකින දෙයක් කොහෙන් කොහොම ලැබුණද කියන එක අපිට වැඩකු වැදගත් නැහැ. ඔය ප්‍රශ්නේ මට හිතෙන්නේ වෙනත් තැනකදී ඔබට මතක ඇති කොහෙන් කවුරු මේක දුන්නද කියලා මේ නිර්මාපක ප්‍රශ්නයකට මේ යොමු කරන ගතියක් තියෙනවා. ඔය වික්කුණී සංයුත්තේ මට මතක විදිහට එක තැනක අහනවානේ මේ බිම්බය බිම්බ කියන්නේ එතන ඇත්තට මේ පංචස්කන්ධය. කවුද මේ බිම්බේ සකස් කළේ? ආදි වශයෙන්. ඉතින් ඒකට උත්තරය දෙන්නේ මේක පටිච්ච සමුප්පන්න ආකාරයෙන් මේ බිම්බය නැත්නම් පංච උපාදානස්කන්ධය හැදිලා තියෙනවා. අපිට කවුරු මේක හැදුවද කියලා එහෙම එකක් නැහැ. පුද්ගලයෙක් හැටියට එකක් නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති කියලා මේ පංච උපාදානස්කන්ධය හැදෙන්න හේතු යෙදිලා තියෙනවා. ඉතින් හැදිලා තියෙනවා. ඉතින් ඊට අදාළ හේතු අවසන් වුණා මේක ඉවරයි. අපිට තියෙන ප්‍රශ්නේ ඒකත් එක්ක නෙවෙයි මේ දුක පිළිබඳ ප්‍රශ්නේ, කෙලෙස් පිළිබඳ ප්‍රශ්නේ. ඒක තමයි ගැටලුව. එතන බිම්බය පිළිබඳ කාරණේ බිම්බය තේරුම් ගැනීම විතරයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධය තේරුම් ගැනීම විතරයි තියෙන්නේ. එතකොට මේ සංකා පහිනා වෙනවා මේ පිළිබඳව තියෙන සැක නේස චසු තානේස කාංකා පහිනා හොති සැක දුර වෙනවා මේවා මේවා තියෙන නිසා තමයි මේවා මෙහෙම වෙන්නේ කියලා ඉතින් එතකොට අර අබිනිවේෂයෙන් තොරව කටයුතු කරන්න පුළුවන් අබිනිවේෂයෙන් තොරව මේකට බැස ගැනීමෙන් තොරව කටයුතු කරන්න පුළුවන් ඒතකොට මෙතෙන්දී අරිය ශා วกෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියන වචන වලින් සාමාන්‍යයෙන් කියන්නේ ධර්ම ප්‍රතිපදාවට නිවන් මාර්ගට යොමු වුණා කියන අදහස. යොමු වෙන්නේ මෙන්න මේ වගේ දැක්ම නිවැරදි වුණා. මේ පංචස්කන්ධයක් තියෙනවා වර්තමානයේ අපිට ඒක අත්දකින්න පුළුවන්. පංචස්කන්ධය විතරක් නෙමෙයි ඒ පංචස්කන්ධය එකට ක්‍රියාත්මක වීම නිසා උපාදාය ක්‍රියාත්මක වීම නිසා තවත් දෙයක් වෙනවා. ඊත්ත සුතමුත විඤ්ඤාත පත්ත පරියේසිත අනුචරිත මනසා කියලා. ඊත්තං සුතම්මතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුචරිතං මනසා. එහෙම එකකුත් තියෙනවා හයවෙනි එකකුත් තියෙනවා. ඔය පහ නිසා තියෙන්නේ. එතකොට ඉතින් දැන් මේ පහ පවතින්නේ පටිච්ච සම්පන්න විදිහට හේතුඵල වශයෙන් ඒක අපිට හොයන්න ඕනේ නැහැ. ඊළඟට ඒ ඇසුරෙන් පවතින ditta sutama viññāත, dittan sutamata viññāතම් පත්තම් පරියේෂ්ඨම් අනුචරිතම් මනස කියන ටික අර හේතුඵල වශයෙන් පවතින. ඉතින් ඕක අවබෝධ කරගත්තම ඕකට අබිනිවේෂ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දැස ගන්න නැත්නම් තණ්හාමාන දිට්ඨි වශයෙන් ගන්න, තණ්හා කරන්න, උපාදාන කරන්න, අබිනිවේෂ කරන්න ඕමනාවක් නැහැ. මේ ධර්මතා එක ඒ කියන්නේ හයම ස්කන්ධ පංචකයත් ස්කන්ධ පංචකයකට ක්‍රියාත්මක වීම නිසා සිද්ධ වෙන සමස්ත සිදුවීම් ටික තමයි අර බුදුරජාණන් වහන්සේ අර විදිහට ඉදිරිපත් කරන්නේ. ඒ ටිකත් ඊටසුතුමත අදිවසේ ඒ ටිකත් සිද්ධ වෙනවා. මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක තේරුම් අරගෙන ඉන්න කෙනෙකුට ඕකට අබිනිවේෂ නොවේ ඉන්න පුළුවන්කම තියෙනවා. ඔන්නෝක ධර්ම ප්‍රතිපදාවට පිවිසීමක් හැටියට අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියලා දේශනාවේ අද දක්වලා තියෙනවා. සෝතාපන්න කියන වචනේ අපි නිතරම පාවිච්චි කරන්නේ පිවිසුණා කියන එක. යොමුණා පිවිසුණා කියන එක. මොකටද මේ ධර්ම ප්‍රතිපදාවට? නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට පිවිසුණා කියන්නේ. අර යම් කෙනෙක් දුක ඇති වෙන හැටි අවබෝධ කරගත්තාම, තේරුම් ගත්තාම, වටහා ගත්තාම එයා නිරන්තරයෙන් දුක නිමා කිරීමේ නිරෝධ කියලා අපි ඒකට පාවිච්චි කරන වචනේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවට ආ යොමු වෙනවා. යොමු වුණු කෙනෙක් වෙනවා. ඒ මොකද අර අවබෝධය නිසා. ඒත් අපි මේ ධර්ම සාකච්ඡා වලින් ඒකයි අපි ආරම්භයේදී කිව්වේ අපි අත්‍යවශ්‍ය අවබෝධයක් ලබා ගන්න. දැන් මේ මොචමේසියා කියන මේ කෙටි ධර්ම සම්භාෂණය කෙටි සූත්‍රේනොත් අපට ඉදිරිපත් කරන්නේ එහෙම දෙයක් ඔය අවබෝධය තියෙන කෙනෙකුට අබිනිවේෂ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේක කොහොම හටගත්තද? කොහොම පවතීද? පවතිනවද වර්තමානයේ අනාගතේ? පවතින්නේ කොහොමද? යනාදී වශයෙන් එහෙම බැස ගන්න බැස ගැනීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. ඒක ඒකට අනිශ්චිත දැන් අනිශ්චිත ඇලෙන්නේ ගැටෙන්නේ මොලා වෙන්නේ නැතුව පංචස්කන්ධය විතරක් නෙමෙයි මේ පංචස්කන්ධයේ නිෂ්පාදන හැටියට ඒක ක්‍රියාත්මක වීමෙන් සිද්ධ වෙන ප්‍රතිඵලයක් විදිහට තියෙන ditta sutamata විඤ්ඤාතපත් පරියේහිත අනුවිචරිත මනසා කියන දේවල් ටික එක්ක ඒවටත් අබිනිවේෂ නොවි බැස ගන්න නැතුව තණ්හාමාන දිට්ඨි වශයෙන් ඒවා ගන්න නැතුව ඉන්න පුළුවන් හුඟක් වෙලාවට මේ දැකපු දේ දිට්ට සුත නොත විඤ්ඤාත පත්ත පරිේසිත ඔය වගේ දේවල් වලට අභිනිවේෂ වෙනවා දැක්ක දේ අපි හිතමු යමක් දැක්ක කියලා යම් කෙනෙක් යමක් කරනවා දැක්ක කියලා ඉතින් අපි ඒක පටිච්ච සමුප්පන්න විදිහට ගන්නවා වෙනුවට අපි ඒක බරපතල විදිහට ගන්නවා නරකක් කරොත් එහෙම ඔන්න එතන ලකුවට අපි තදින් අරගෙන බැහැ ගන්න ඒකට අභිනිවේෂ කරනවා. මේ පුද්ගලයා එක්ක ගැටෙනවා. මේ දේ පිළිබඳව තදින් මනසින් ගැටෙන්න පටන් ගන්නවා. හොඳ දෙයක් කරන දැක්කොත් ඒත් ඕකම තමයි වෙන්නේ. මේ පුද්ගලයා තදින් ගන්නවා. මේ හොඳ දේ තදින් ගන්නවා. නමුත් අපි මේක හොඳ නරක කියන අපේ විවරණයත් අපි දාපු එක ඊට පස්සේ අර දේ තදින් ගැනීම හෝ තදින් ප්‍රතික්ෂේප කිරීමත් අපි මනසින් කරන අලුත් සංස්කාරයක් කියලා අපිට තේරෙන්නේ නැහැ. කුණෝක තමයි ඔකේ අභිනිවේෂ ලක්ෂණය. පිට. සුතේටත් එහෙමයි. මොකක් කරේ වුණාම ඇහිීම කියලා දෙයක් සිද්ධ වෙනවා පංචස්කන්ධය නිසා. <coughs> එතකොට ඇහුනම ඔන්න ඒකට අභිනිවේෂ වෙනවා. තදින් දැස ගන්නවා. මේ ඇහුන එක හොඳයි කියලා හරි ඒක මට අහන් සලස්වපු එක හොඳයි කියලා පුද්ගලයාට හෝ ඇහුන දෙයට හෝ එහෙම නැත්නම් විඳ දෙයට චිත්ත සුතමොත නාසයෙන් දිවෙන් කයෙන් විඳ දෙයට ඒ විඳීමට විඳීමට සැලැස්සූ දෙයට මේ ජීවිත සැලැස්සූ සබා දහමට ඔය මොකක් හරි වේවා. ඒ විඳි විඳීම සුඛ නම් ඔන්න බැස ගන්න. දුක්ඛ නම් ඒත් බැස ගන්න. බුදුරජාණන් වහන්සේ අපිට මෙහිදී කියන්නේ ඒවා මේ විඳීම් තියෙන්න පුළුවන්, දැකීම්, ඇසීම්, විඳීම්, වැටහීම් තියෙන්න පුළුවන්. ඒවයි සුඛ දුක්ඛ ස්වභාවයන් තියෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම සබා දහමට අයිති දේවල්. ඉතින් ඒව තදින් අබිනිවේෂණය කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. අබිනිවේෂණය කරොත් තමයි ආපහු අර මට මේක ගුණේ මෙහෙමයි වෙන්නේ මෙහෙමයි අනාගතේ මෙහෙම විය යුතුයි හරි මෙහෙම කරගන්න ඕන කියලා හරි මහපටලවිල්ලක් හදාගන්න. දික්ටි උප්පජ්ජති. විතර දෘෂ්ටිය හටගන්න. ඉතින් ඒක ඔය ටික අවබෝධ කරගත්ත කෙනාට මේ මේ අරුබුදේ මේකේ තියෙන ගැටලුව තේරුම් ගත්ත කෙනා. කාංකා පහිනා හෝති මේසු චසුතානේ සුඛංකා පහිනා හෝති. ඒක සැක දුරු වුණා නම් ඒකම මේකේ පේනවනේ දුක ඇති වෙන්නේ මෙහෙමයි කියන්නේ. දුක පිළිබඳ සැකයක් අයින් නැහැ. දුකට හේතුව පිළිබඳ සැකයක් අයින් දුකෙන් මිදීම පිළිබඳ සැකයක් අයින්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සැකය ඉවත් වෙනවා. ඉවත් වුණාම ඔන්න ඒ පුද්ගලයා සෝතාපන්න කෙනෙක් මේ ධර්ම ප්‍රතිපදාවට පිවිසි කෙනෙක් බවට පත් වෙනවා. ඔකයි ඔය නෝච මේසියා කියන සූත්‍රයේ සමස්ත අදහස. ටිකක් සංක්ෂිප්ත කරලා මේ අදහස තියෙන්නේ. විස්තරයක් වැඩි නැහැ. නමුත් අපි දන්න විස්තර ඇසුරෙන් මේවා ඉදිරිපත් කරන්නේ. දැන් පංචස්කන්ධ ගැන අපි දන්නවා. ඒ වගේම ditta sutamata විඤ්ඤාත පත්තපටිච්ච සමුච්චරිතං වාසා කියන දේවල් අපි දන්නවා. අභිනිවේෂ දන්නවා. උපාදාය දන්නවා. ඉතින් දන්න කාරණා ඇසුරෙන් ඇති වෙන දෙයක් මේ පෙන්වන්නේ. ඒක නිසා අර ඇති වෙන දෘෂ්ටිමය කාරණේ පමණයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි කොහොමයි සූත්‍රයේ ඕකේ ප්‍රායෝගික පැත්ත සාමාන්‍ය ජීවිතයේ පැත්තට ගිහිල්ලා තේරුම් ගන්න එක තමයි හුඟක්ම හොඳ. අපි යමක් සිද්ධ වුණාම යමක් දැක්කම ඇහුවම බින්දම වැටහුණාම අපි ඕකේ වර්තමාණයෙන් ඒක විග්‍රහ කරගෙන ඒකට අදාළ ප්‍රතිචාරය දැක්වීම හුඟක් වෙලාවට පැත්තක තියලා අපි සමහර විට අතීතය අල්ලගෙන කටලවිලි හදාගන්න ගතියක් තියෙනවා. එතකොට මොකද්ද තියෙන ගැටලුව? වර්තමාන ගැටලුව ලියෙන්නේ කවදාවත්. ඒකයි තියෙන්නේ. ඉතින් යම් කිසි හේතුවක් නිසා මේක වෙන්නේ ඇති. යම් හේතුවක් නිසා. එතකොට අපි මේ වර්තමාන ගැටලුව निराකරණය කරගන්න නම් වර්තමානයේ අපි මේ දේ පැහැදිලිව තේරුම් අරගෙන ඒක සාධාරණ ප්‍රතිකාරයේ ප්‍රතිකර්මයේ කරන්නේ දැන් නිදර්ශනයක් හැටියට ගත්තොත් අපි වර්තමානයේ අපි අත් දකින දෙයක් මේ අපි ඉන්න ආර්ථික අර්බුදේ. තව අර්බුද තියෙන ඉතින් මම නිදර්ශනයක් හැටියට ගත්තේ. දැන් මේ වර්තමාන ආර්ථික අර්බුදේ අතීත කතන්දර ගොඩක් කිය කිය අපිට ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. නමුත් ඒ කතන්දර කිය කිය හිටියට ඒවට අභිනිවේෂ වෙලා හිටියට වර්තමාන ආර්ථික ගැටලුව ලිහෙන්නේ නැහැ. වර්තමාන ආර්ථික ගැටලුව ලිහෙන්නේ. අපි ඒවට අභිනිවේශ වෙලා ඉන්න වෙනුවට වර්තමාන ආර්ථික ගැටලුව ඇති වුණේ කොහොමද කියලා ඒකේ හැබෑ හේතුව දැකලා ඒ හේතුව ඉවත් කරගන්න අපිට පුළුවන්. බොහෝ වෙලාවට මිනිස්සු ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ මොකද්ද අහේතුවක් තියෙන මොකද්ද කිසියම් අවාසනාවන්ත තත්ත්වයක් තියෙනවා ඒකට යොමු වෙන්නේ නැති ගැටයක්. දැන් තවත් නිදර්ශනයක් ගත්තොත් පුද්ගල ගැටුම් තියෙනවා. පුද්ගල ගැටුම්. අපිට හරියට දැක ගන්න පුළුවන්කම තියෙනවා පුද්ගල ගැටුම්. මේ ගැටුම් කියවම අතින් පයෙන් ගැටෙනවා, විහාරද වලින් ගැටෙනවා විතරක් නෙවෙයි මතවාදීව ගැටෙනවා. ඔය වගේ තියෙනවා ගැටුම්. එතකොට මේ ගැටුම වර්තමානිකව ගත්තොත් දුක්ඛයි ඒක අපි මේකේ අතීත මොනවා හරි සංසිද්ධියක් සිදුවීමක් අල්ලගෙන අපිට දෙගෙන් දෙකටම මේක ගෙනියන්න පුළුවන්. එතකොට වර්තමානයේ මේ ගැටුම අවසන් වෙන්නේ නැවත නැවත ගැටි ගැටි ගැටි ගැටි දුක උපදවන. අපි කරන්න ඕන වර්තමානයේ ගැටෙන හේතු දැකලා ඒ හේතුයක් කරන්න. පුද්ගල ගැටුම් අවසන් කරන්න පුළුවන්. සමහර ඒ ගැටීමට හේතුව අනවබෝධය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුස්සීලකම ප්‍රඥාව අඩුකම හෝ සීලයේ අඩුකම හෝ වෙන්න පුළුවන්. නැත්නම් සමාධියේ අඩුකම හෝ වෙන්න පුළුවන්. චිත්තාවේගියන්සේ බුද්ධිමයන්සේ චරයාත්මකංශයේ කිසියම් දෝෂයක් නිසා වෙන්න පුළුවන්. ඉතින් මේක මගහරවන්න පුළුවන් අත්හරිනවා. නමුත් මිනිස්සු එහෙම මගහරවන්නේ නැහැ. අර අතීත දේවල් වලට අබිනිවේෂ වෙලා බැසගෙන ඉන්නවා. නෝචමේ සියා. මේක උනේ නැත්තම් කියලා අර වර්තමානයේ මේක කරන්න ඕන දේ පැත්තක තියලා මෙහෙම උනේ නැත්තම් මෙහෙම වෙන්නේ නැහැ නේ කියලා දැන් එතකොට අපි කරන්න ඕන මේ වර්තමානයේ සිද්ධ වෙන දෙයට යම්කිසි උත්තරයක් සපයා ගැනීම ප්‍රතිචාරයක් දැක්වීමනේ. ඒක පැත්තකින් තියලා අර අතීත දෙයක් අල්ලගෙන නෝනනම් වෙන්නේ නෑනේ. ඔන්න ඕක තමයි ඔය නස්ත්‍යාර්ථ දෘෂ්ටිය. එලක ඕකේ අත්‍යාර්ථ දෘෂ්ටියත් උහමයි. සියා උන ඒක ඒක උන නිසා තමයි මේක උනේ කියලා මේ හේතුඵල වශයෙන් තේරුම් ගැනීම නෙවෙයි මෙතන තියෙන්නේ අර වර්තමාන දේට අනු වර්තමාන දේට අදාළ කටයුතු කිරීම වෙනුවට අතීත එක අල්ලන් ඉන්නවා. ඒකට අභිනිවේෂ වෙලා ඒකට බැසගෙන ඉන්නවා. නෝචමේසියා විතරක් නෙවෙයි මේසියා දෙකම අස්ත්‍යාර්ථයයි නැස්ත්‍යාර්ථයයි දෙකම තුල තියෙන්නේ මේ යම් කිසි දෙයක් අල්ලාගෙන සිටීම. ඒක නිසයි මේක වෙන්නේ. ඒක නිසා තමයි අනාගතයටත් මේක වෙන්නේ කිය කිය ඉන්නවා. වර්තමානය අතහැරලා තියෙනවා. දැන් මෙතන ඒකයි වර්තමානයේ අතහැරපු බවට හොඳට පේනවා මේ වර්තමාන ක්‍රියාව නොයෙදීම තුල. ඈ වර්තමානයේ මේක ගන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම කාරණා බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කරන්නේ ඔන්න ඔය ගැටලුව නිරාකරණය කරගන්න. දුක්ඛ ස්වභාවය निराකරණය කරගන්න. ඉතින් හොඳයි මම හිතන සූත්‍රයේ ඔයිට වැඩි සාකච්ඡා කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. නේ ඔය සිද්ධිය නෝන නම් මෙහෙම වෙන්නේ නැහැ. කොහොම කියලා දැන් වර්තමානයේ අපි කරන්න ඕන දේ පසෙක තබා අර අතීත සිදුවීම දෘෂ්ටිමය වශයෙන් අරගෙන ඒකට අබිනිවේෂ වෙලා ඒ දුක්ඛය අදාළයි. ඒ ඔන්නෝම නොවේ සිටීමටයි බුදුරජාණන් වහන්සේ මේ උපදේශය අපිට දෙන්නේ. මම හිතන්නේ ඔය සූත්‍රය ඇසුරෙන් සාකච්ඡාව අපිට ඔතනින් විමා කරන්න පුළුවන් ප්‍රමාණවත් තරම් කරුණු සාකච්ඡා වුණා කියලා මම හිතනවා. එහෙමනම් හොඳයි. අදත් වෙනදා වගේම මේ හැමෝට එකතු වුණු සම්බන්ධ වුණු සංවිධානය කර සාකච්ඡාවට යොමු කරුණු යොමු කළ සියලුම දෙනාට මේ ධර්මකාරණය අතීත සිදුවීම් වල läගගෙන සිටීමෙන් මිදී අභිනිවේෂණයෙන් මිදී වර්තමාන ගැටලුවට අවශ්‍ය පිළිතුරු සපයා ගැනීම සඳහා අවශ්‍ය කරන ඥානය පහළ වීමට මේ සූත්‍ර දේශනාව මේ ධර්ම සංවාසනය උපනිෂේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදහසින් අදත් අපි අපේ සදහම් හමුව ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි